ඒ පංච සම්පදා සූත්‍රයේහි pāli පෙළ තමයි මා මේ මාතෘකාව වශයෙන් ලැබුවේ. ඒ පංච සම්පදා සූත්‍රයෙන් ප්‍රකාශ වන්නේ බෞද්ධයෙකු විසින් උපදවා ගත යුතු බෞද්ධයෙකු විසින් දියුණු කර ගත යුතු ගුණාංග පහක් පිළිබඳවයි. බෞද්ධයෙකු ළඟ තිබිය යුතු ඒ බෞද්ධ පරමාර්ථයේ මුදුන් පමුණවා ගැනීමට උපකාර වෙන ආධාර වෙන ගුණාංග පහක් පිළිබඳවයි මොනවද ඒ ධර්ම පහ පංචීමා භික්කවේ සම්පදා කතමා පංච සද්ධා සම්පදා සීල සම්පදා සුත සම්පදා ඡාග සම්පදා පඤ්ඤා සම්පදා ඉමාකෝ භික්කවේ පංච සම්පදා මේ පංච සම්පදා සූත්‍රයයි එයින් කියවෙන කරුණු පහ සද්ධා සම්පදාව සීල සම්පදාව සුත සම්පදාව ඡාග සම්පදාව පඤ්ඤා සම්පදාව කියන කරුණු පහයි සද්ධා සම්පදා මුලින් සඳහන් වන්නේ සද්ධාවෙන් සම්පූර්ණ වීම සද්ධාවෙන් යුක්ත වීම සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මය, සංගයා, කර්මයේ කර්මඵලය කියන මේ පංචවිධ කරුණු විශ්වාස කිරීමෙන් පිළිගැනීමයි. සද්ධා කියන වචනයෙන් අදහස් කරන්නේ සද්ධා තීති සද්ධා ඇදහිීමට කියනෝ සද්ධාව කියලා. මොනවද අදහන්නේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ නවරහාදී බුදු ගුණයන් මහා බුද්ධ ගුණයන් පිළිගන්නවා. ඒ ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධය පිළිගන්නවා. ඒ ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේගේ අස්ථාරේ පුජ්‍යල මහා සංඝරත්නය විශ්වාස කරනවා අදහනෝ පිළිගන්නවා. තමන් කරුන් ලබන කර්ම ඒ වගේම එහි විපාක පිළිගන්නවා. මේ කියන කරුණු පහ විශ්වාස කිරීමෙන් පිළිගැනීම ඇදහිීම තමයි සද්ධාව කියන්නේ. සද්ධාව බෞද්ධයෙකුගේ సంతානයේ තුල උපදවා ගන්නට අවශ්‍ය දියුණු කර ගන්නට අවශ්‍ය ගුණාංගයක් මේ සම්බුද්ධ ශාසනයට අවුරුදු 2500 ගණනක් ගත වී තිබෙනවා මේ අවුරුදු 2500 ගණනක ශාසන ඉතිහාසයේ දිහා බැලුවහම පැහැදිලි වෙනවා ශ්‍රද්ධාව නිසා ඒ සම්බුද්ධ ශාසනයට විවිධ පුජ්‍යලයන්ගේ ආශීර්වාදය පරිත්‍යාග ශීලය හොඳ හිත ලැබී තිබෙන ආකාරයේ පිළිබඳව ශ්‍රද්ධාව දියුණු කරගත්ත උදවිය සම්බුද්ධ ශාසනය තුලින් තමා බලාපොරොත්තු වන ඒ අර්ථ සිද්ධිය උදා කරගත්ත රජවරු රජ සම්පත් අතහැර දමලා බුද්ධ ශාසනයේ පැවිදි වුණා. හිටවරු ඒ තනතුරු වලින් ඉවත් වෙලා බුද්ධ ශාසනයේ පැවිදි වුණා. මෙති ඇමතිවරු ඒ තනතුරු වලින් ඉවත් වෙලා අගාരിക ජීවිතයෙන් මිදිලා අනගාരിക ජීවිතයටපත් වුණා. රජ කුමාරවරු, සිටු කුමාරවරු තරුණ වියේදීම විශාල රාජ සම්පත්, භෝග සම්පත්, ධන සම්පත් අතහැරලා නිර්ාමිෂ ප්‍රීතිය ලබා ගැනීම පිණිස බුද්ධ ශාසනයේ පැවිදි වුණා. බ්‍රාහ්මණ මහාසාර කුලවල ඉපදුණු ත්‍රිවේද පාරප්‍රාප්ත අෂ්ටාදශ විද්‍යාවන්හි පරතරයට පැමිණි බ්‍රාහ්මණ පඬිවරු බුද්ධ ශාසනයේ පැවිදි වුණා. ලක්ෂ කෝටි ගණන් ධනයට හිමිකම් කියපු මහා ධන කුවේරයන් ඒ ධන සම්පත් අතහැර දමලා අලුයමලු කෙළපිඩක් මින් ඉවත දමලා නිසරණාධ්‍යාස සිතවිලි දියුණු කරගෙන බුද්ධ ශාසනයෙහි පැවිද්ද ලබා ගත්තා. මෙහෙම සලකා බලන විට මේ හැම දිනාටම ඒ පිළිවෙලේ විශාල පරිත්‍යාගයන් කිරීමට අවස්ථාව සැලසුනේ ශ්‍රද්ධාව ඉදිරිපත් වෙච්ච නිසායි. ශ්‍රද්ධාව ඇති කර ගැනීමට බණ අසන්නට ඕන. බණ ඇසීමෙන් ශ්‍රද්ධාව පහළ වෙනවා. ඒ පහළ වුණු ශ්‍රද්ධාව දියුණු කර ගැනීම සඳහා නුවණින් ක්‍රියා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි විවිධ පින්කම් සිද්ධ කරපු ධර්මකාමී සද්ධා සම්පන්න ගිහි උදවිය හිටියා. අනේපිඩු මහසිතානම් 54 කෝටියක් ධනිය වියදම් කරලා දෙවුරන් වෙහෙර තනලා පූජා කළා. විසාකා උපාසිකාව 27 කෝටියක් ධනිය වියදම් කරලා පූර්වාරාමයේ හදලා පූජා කළා. ගෝසිත කුක්කුට පාවාරිකාදී සිටවරු තමන්ගේ උයන්වල ලක්ෂණ ආරාම තනලා බුද්ධ ශාසනයට පරිත්‍යාග කළා පූජා කළා බුද්ධප්පමුක මහා සංඝයාට පූජා කළා කොසල් මහරජතුමා එක දවසෙහි රටවැසියා සමග තරඟයට 14 කෝටියක් ධනිය වියදම් කරලා අසුදුසු මහා දානයක් පූජා කළා. බුදුරජාණන් වහන්සේට ගංගාරෝහණ පූජා වැනි උදාර පූජාවන් පවත්වලා තියෙනවා. මේ විවිධ කුද පෙළහර මේ විවිධ ප්‍රාතිහාර්යයන් ඒ ඒ අය දැක්වේ තමන්ගේ ශ්‍රද්ධාව දියුණු කරගෙන ක්‍රියා කරපු නිසායි. ඒ සද්ධාව එකක් වුණත් ඒ ඒ පුජ්‍යලයන්ගේ සිත් තුළ පහළ වෙන ආකාරයට ධර්මයේහි නොඑක ආකාරයෙන් කොටස් කරලා තියෙනවා. මේ සද්ධාව මෙලොව ජීවිතේට, පරලොව ජීවිතේට නිවන් ලබා ගැනීමට උපකාර වෙනවා. සද්ධා වන්දිති පාඨෙයං පරලෝ යන්නේ කෙනාට මග වියදන් මේ සද්ධාව සද්ධාය තරති ඕඝෝ සතර ඕගයන්ගෙන් කාම ඕග, භව ඕග, ditthi ඕග, අවිද්‍යා ඕග කියන මේ මහා සැඩ පහර හතරින් මිදිලා සංසාර සාගරයෙන් එතර වීමට සද්ධාව උපකාර වෙනවා. සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ඨං මේ මිනිස්යාට තිබෙන එකම සම්පත්තිය එකම ධනය සද්ධාවයි සද්ධා බීජං තපෝ උට්ටි කියලා කසී භාරද්වාජ සූත්‍රයේදී පෙන්නලා තියෙන්නේ සද්ධාව හොඳ බීජයක් රෝපණය කළ යුතු වගා කළ යුතු හොඳම වීඩයක් සද්ධාව. කොහේද වගා කරන්නේ? මිනිසාගේ సంతානයේ තුල මිනිසාගේ సంతානයේ තුල වගා කළ යුතු, දියුණු කළ යුතු, වැඩි යුතු, ආරක්ෂා කළ යුතු ප්‍රධාන ගුණාංගයක් සද්ධා සම්පදාව. ඒ සද්ධාව චෛත්‍යිකයක් වශයෙන් ගත්තාම එකක් වුවත් ඒ ඒ පුජ්‍යලයාගේ සිත් තුළ පහළ වෙන ආකාරයට ධර්මයේ කොටස් කරලා තියෙනවා. සම්පසාදන ලක්කන සද්ධා, සම්පක්ඛන්දන ලක්කන සද්ධා, සද්ධාන ලක්කන සද්ධා, ඕකප්පන ලක්කන සද්ධා, ආගම සද්ධා, අධිගම සද්ධා කියලා මේ එකම සද්ධා චෛසිකය ඒ ඒ පුජ්‍යලයන්ගේ සිත් තුළ පහළ වෙන ආකාරයට කොටස් 6කින් යුක්ත කරලා දක්වලා තිබෙනවා. සම්පසාදන ලක්ෂණ සද්ධාව කියන්නේ හිතේ පැහැදීම සිතේ ප්‍රසන්නතාව පහළ කරවන සද්ධාවටයි මේ පුතඥන පුජ්‍යලයාගේ සිත නිතරම කාමච්ඡන්දාදී නීවරණ ධර්ම වලින් කැළඹිලා අපිරිසිදු වෙලා පවතින්නේ. ඒ කැළඹුණු අපිරිසිදුණු චිත්තසංතානයත් තුල සම්පසාදන නමින් සඳහන් කරන හිතේ පැහැදීන් ස්වභාවය ප්‍රසන්නතාව ඇති කරවන මේ සද්ධා චෛසිකේ පහළ වුණාම සිතේ සැනසීමක් සමාධියක් ප්‍රසන්නතාවක් පහළ වෙනවා. ඒක හරියට කොහමද ධර්මයේ උපමාවකින් පෙන්නනවා චක්‍රවර්ති රජතුමාට පිනෙන් පහළ වෙච්ච උදක ප්‍රසාදක මාණික්කය වගේ කියලා. සක්විති රජතුමාට ජලයේ ටිකක් ප්‍රයෝජනෙ ගැනීමට අවශ්‍ය වුණාම අපිරිසිදු වුණු කැළඹුණු ජලාශයකට මේ උදක ප්‍රසාදක මාණික්කයේ දමනවා. ඒ දැමුවාම අර කැළඹුණු අපිරිසිදු වුණු ජලය පවිත්‍ර භාවයට පිරිසුදු භාවයට පත් වෙනවලු. ඒ වගේ කාමච්ඡන්ද ආදී නීවරණ ධර්ම වලින් කෙලසුන් වලින් කැළඹුණු අපිරිසිදු වුණු චිත්තසංතානයත් තුල මේ සම්පසාදන නමින් සඳහන් කරන සද්ධා චෛසිකයේ සිටිවිල්ල පහළ වුණාම සිතේ පැහැදීම ප්‍රසන්නතාව ඇති වෙනවා. ඒ එක සද්ධාාවක්. ඒ වගේම තවත් සද්ධාාවක් සඳහන් වෙනවා සම්පක් කන්දන ලක්කන සද්ධා දන් දීමට, සිල් රැකීමට, භාවනා කිරීමට විරුද්ධව නැගීගෙන මාර පාක්ෂික කෙලෙස් ධර්මයන් සිතින් ඉවත් කරලා සිත තුළ පැහැදීමක් ප්‍රසාදයක් ඇති කරවන අප්‍රමාද ස්වභාවයෙන් යුක්ත සද්ධා චෛතිකයට කියනවා සම්පක්ඛන්දන ලක්කන සද්ධා කියලා. ඒ සම්පක්ඛන්දන ලක්කන සද්ධාවේ ස්වરૂපයේ ස්වභාවයේ කොහොමද? නිර්භීත පුරුෂයෙකුගේ ක්‍රියාවකට සම්බන්ධ කරලා ධර්මයේ විස්තර කරනවා. දිය රකුසන් අධිග්‍රහිත කිඹුලන් වැනි නපුරු සතුන් වාසය කරන දිය සුලි වලින් ගහන ජලාශයක් වෙත ගංගාවක් වෙත පැමිණිච්ච පිරිසක් ගම් යුරේ දෙපැත්තේ සිටිනවා ගඟින් ඊතර මෙතර වන්නට නොහැකිව දියෙන් නිර්භීත පුරුෂයෙක් අතේ කඩුවක් වැනි ආයුධයක් ඇතිව ඒ ගඟ ළඟට පැමිණිලා ගම් යුරේ සිටින අයගෙන් තොරතුරු විමසලා කිසිදු බියක් නැතුව ගඟට බැහැලා දන් යුරේ දෙපැත්තේ සිටින උදවිය එගොඩ මෙගොඩ කරනවා කිසි උවදුරක් නැතුව අන්න ඒ බඳු ස්වභාවයකින් යුක්තලෝ මේ සම්පත් තන්දන ලක්කන සද්ධාව දානාදී පුණ්‍යක්‍රියාවන් පින්දහම් කිරීමේදීයට විරුද්ධව නැගියන මාරපාක්ෂික අකුසල ධර්මයන් සිතින් බැහැර කරලා අලෝභාදී කුසල මූලයන් සිත් තුළ පහළ කරවන අප්‍රමාද ස්වභාවයෙන් යුක්ත මේ සද්ධා චෛසිකය සම්පක්ඛන්දන ලක්ෂණ නමින් සඳහන් කරනවා. තුන්වෙනි සද්ධාව සද්ධාන ලක්ෂණ සද්ධාවයි. බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී නවවිධ බුදු ගුණ, ධර්මයේ ස්වාක්කාත ආදී දහම් ගුණ, සංඝයාගේ උජුපටිපන්න සුපටිපන්න ආදී සංඝ ගුණ නවය කියන මේ රත්නත්‍රයේ සූවිසි මහා ගුණයන් විශ්වාස කිරීමෙන් ඇදහිීමට පිළිගැනීමට කියනවා සද්ධාන ලක්ෂණ සද්ධාව කියලා. ඊළඟට හතරවෙනි සද්ධාව ආගම සද්ධාවයි. මහා බෝධිසත්වයන් වහන්සේලා තුල සාංශාරික පුරුද්ද අනුව පහළ වෙන සද්ධා චෛසිකයට කියනවා ආගම සද්ධාව කියලා. උන්වහන්සේලා සමහර ආත්ම භාවවල තිරිසන් යෝනිවල පවා උපදිනවා. ඉපදුනා ඒ තිරිසන් යෝනිවල ඉපදිච්ච මහා බෝසත්ත්වයන් වහන්සේ තුල සාමාන්‍ය මිනිසුන් තුල දක්නට නැති හොඳ ගුණාංග උදාර ගතිගුණ ඒ තිරිසන් යෝනියේ පෙදිච්ච මහා බෝසත්යන් වහන්සේ තුල තිබුණා. එහෙම සසර පුරුද්දාසයෙන් ඇතිවන සද්ධාව තමයි ආගම සද්ධාව නමින් සඳහන් කරන්නේ. පස්වෙනි සද්ධාව ඕකප්පන ලක්කන සද්ධාවයි. මේ ඕකප්පන ලක්කන සද්ධාව එනම් අචල සද්ධාව පහළවන්නේ පුතජන භූමිය ඉක්ම වූ සෝවාන් ඵලයට පත්වෙච්ච පුජ්‍යලයාගේ సంతාණයේ තුල පුතජන භූමියේ ඉක්මවලා සෝවාන් ආර්ය ඵලයට පත්වුණු පුජ්‍යලයාගේ సంతාණයේ තුල පහළ වෙන සද්ධාව හඳුන්වනවා ඕකප්පන ලක්ෂණ සද්ධා අචල සද්ධා කියලා. ඒ ඕකප්පන ලක්ෂණ සද්ධාව නැත්නම් අචල සද්ධාවේ විශාල වෙනසක් තිබෙනවා මුලින් සඳහන් කරපු සද්ධා චෛසික වඩා සාමාන්‍ය පුජ්‍යලයන් තුල පහළ වෙන සද්ධාව පුතජන පුජ්‍යලයන්ගේ సంతානයේ තුල පහළ වෙන සද්ධාව ඇති වෙනව නැති වී යනවා. වෙනස් වන ස්වභාවයෙන් යුක්තයි. නමුත් ආර්ය පුජ්‍යලයාගේ సంతානයේ තුල පහළ වෙන මේ සද්ධාව කිසිම දෙවියෙකුට බඹෙකුට මරෙකුට හොලවන්නට paludu කරන්නට විනාශ කරන්නට නැති කරන්නට පුළුවන් කමක් නැහැ. අන්න ඒ බඳු සද්ධාව තමයි අචල සද්ධා, ඕකප්පන ලක්ෂණ සද්ධා කියන නමින් විස්තර වන්නේ. හොඳ නිදර්ශන කතාවක් මම කෙටියෙන් මේ වනාසන පින්වත්තුන්ට සිහි කර දෙන්නම් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා සූරම්බට්ට කියලා තරුණියෙක් බුදුරජාණන් වහන්සේ මේ තරුණයාගේ හේ සම්පත් බුදු නුවණින් දැනගෙන දවසක් පෙරවරු කාලයේහි ඔහුට වැඩ සලසා දීම පිණිස මේ සූරම්බට්ට තරුණයාගේ නිවසට පෙරවරුවේ පිණ්ඩපාතයේ සඳහා වැඩම කළා. බුදුරජාණන් වහන්සේ වැඩියහම බොහොම ගෞරවයෙන් උන්වහන්සේ සිය නිවසට වඩම්මලා ආසන පහසුවදී වඩා හිඳුවලා දානේ හොඳට සකස් කරලා පූජා කළා දන් වළඳා අවසානයේ බුදුරජාණන් වහන්සේ අනුමේනි බණ මේ සූරම්බට්ට තරුණයාට වදාලා බණ ආසාවසානයේ සූරම්බට්ට තරුණියා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන දස සංයෝජන ධර්මයන්ගෙන් තුනක් නැති කරලා උතුම් වූ සෝවාන් ඵලයට පත් වුණා ආර්ය පුජ්‍යලේග්ගේ தത്വයටපත් වුණා. බුදුරජාණන් වහන්සේගේ වැඩමවීමෙන් පස්සේ වසවර්ති මාරයා බුද්ධ වේශේ මවාගෙන මේ සූරම්බට්ට තරුණයාගේ නිවසට පැමිණිලා ඔහු ඉදිරියේහි බුදුරජාණන් වහන්සේ වගේ පෙනී ඉඳගෙන වෙනත් ධර්මයක් ප්‍රකාශ කළා. මම ඔබට කලින් කියපු බණ එහෙම පිළිගන්නට එපා කියලා වෙනත් ආකාරයකින් කරුණු පැහැදිලි කළා. බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය නැත්නම් උන්වහන්සේ වදාළ ධර්මයේ පිළිබඳ වෙනත් ආකාරයකින් කරුණු කිව්වහම මේ සූරම්බට්ට තරුණයා දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගයා ප්‍රත්‍යක්ෂ වශයෙන්ම හඳුනාගත් රත්නත්‍රයේ ಗುಣ රස කැවි ගිය බෞද්ධේ ආර්ය පුජ්‍යලේ ඔහුට එක් විටම සිහි වුණා බුදුරජාණන් වහන්සේ සරුවක් තාඥාණයෙන් සියල්ල දක්නා බුදු නුවණින් යුක්තයි උන්වහන්සේ වදාළ වචනේ අභේද්‍යයි කිසි කෙනෙකුට වෙනස් කරන්නට මිදින්නට බෑ මේ වසවර්ති මාර්යා මා තුල පහළ වෙච්ච සද්ධාව වෙනස් කිරීමට තුරුරුවන් පිළිබඳව මා තුල පහළ වෙච්ච මේ සද්ධා හැඟීම් වෙනස් කරන්නට පැමිණලා සිටින්නේ කියලා හැඳිනගෙන ඔහුට මූණටම ප්‍රකාශ කළා ඔබ වසවර්ති මාර්යා නේද ඔබට සබා මේ තුන් ලෝකයේ සිටින කිසිම දෙවියෙකුට බඹෙකුට මලෙකුට මා තුල පහළ වෙච්ච සද්ධා වෙනස් කරන්නට බැහැ කියලා ප්‍රකාශ කරලා තියෙනවා. මෙන්න මේන් අපට පෙනෙනවා පුතජන පුජ්‍යලයා තුලට වඩා අර සෝවාන් ආදී ආර්ය ඵලවලට පත්වෙච්ච පුජ්‍යලයා තුල පහළ වෙන සද්ධාවේ වෙනස. ඒ සද්ධා චෛසිකයට කියනවා අචල සද්ධා ඕකප්පන ලක්කන සද්ධා කියලා. පුතජන පින්වතුන් තුලත් ඒ වගේම ආර්ය පුජ්‍යලයන් තුලත් පහළ වෙන සද්ධාවේ ඇති වෙනස පැහැදිලි කර ගන්නට හොඳ නිදර්ශන කතා බෞද්ධ සාහිත්‍යයේ තිබෙනවා. ආර්ය පුජ්‍යලයා තුල පහළ වෙන සද්ධාවේ ස්වરૂපය මේ සූරම්බට්ට තරුණයාගේ කතාවෙන් පැහැදිලි වී ගියා. ඒ වගේම අනේපිරු සිතානන්ගේ අවසාන කාලයේ ඇතිවෙච්ච ප්‍රවෘත්තියක් සිහි කරන විට ඒ ඕකප්පන ලක්කන සද්ධාවෙහි අචල සද්ධාවේ වෙනස දැනගන්නට පුළුවන්. පුතග්ජන පින්වතුන් තුල පහළ වෙන සද්ධාව වෙනස් වන බව, ඒට වග කියන්නට නොහැකි බව බුදුරජාණන් වහන්සේගේ දෙවෙනි අගසව් මුගලන් ස්වාමින් වහන්සේගේ කැපකරු දායක මහත්මියගේ ප්‍රවෘත්තියක් පිළිබඳව සීකරන විට දැනගන්නට පුළුවනි. බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර සීවලී මහරහතන් වහන්සේ හැම දිනාම අතර පැතිරී ගිය හැම දිනාම දන්න මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් ලාභීන් අතර අගතම් පැමිණි උත්තමයා සීවලී මහරහතන් වහන්සේ උන්වහන්සේගේ මව මේ සීවලී පුතා බිහි කිරීමට නොහැකිව දුක් විඳ ආකාරය බෞද්ධ පින්වතුන් දන්නවා බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් තමයි සීවලී මව සීවලී පුතා බිහි කළේ ඒකේ ප්‍රීතිය වශයෙන් බුදුරජාණන් වහන්සේ හමුවට තමන්ගේ ස්වාමි පුත්‍රයා යැව්වා දින හතක් දානේ සඳහා සීවලී මාතාවට අනුකම්පාවෙන් සීවලී පුතා බිහිවීම නිසා ඇතිවෙච්ච ප්‍රීතිය නිසා දන් දීමට අදහස් කරනවා වැඩම කරන්ටේ කියලා. ඒ වෙන විට බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේගේ කැපකරු දායක මහත්මියගේ ආරාධනයක් පිළි අරගෙන මේ කෝලිය රාජපුත්‍රයා ගිහිල්ලා ආරාධනා කළාම ඉඩ ඇත්තේ නැහැ. මුගලන් මහරහතන් වහන්සේ කැඳවල මේ අදහස ප්‍රකාශ කළා. ඒ පිළිගත් මුගලන් මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ කැපකරු දායක මහතා වෙත ගිහිල්ලා මේ ප්‍රවෘත්තිය දැන්නුවා. එයසුවේ දායක මහත්මයා කියනවා හොඳයි ස්වාමිනි, ඔබ වහන්සේ කරුණු තුනක් පිළිබඳව පොරොන්දු වෙනවා නම් අප වෙනවා නම් මගේ දානේ කල් සබා ගන්නම් කියලා. මොනවද මේ පොරොන්දු තුන? මා මේ දන් දීම සඳහා පිළියෙල කරගත් දාන වස්තු මේ සද්දවස ඇතුළත වෙනස් නොවෙන්නට සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගන්නට ඔබ වහන්සේ පොරොන්දු වෙනවා නම් මගේ දානේ කල් සබා ගන්නම්. ඒ වගේම මේ හත් දවස ඇතුළත මගේ ජීවිතය විනාශ නොවන ලෙස ඔබ වහන්සේ ආරක්ෂා කර ගන්නවා නම් වග බලා ගන්නවා නම් මගේ දාණය පසුවට කල් තබන්නම්. ඒ වගේම මේ සත් දවස ඇතුළත මා තුල පහළ වෙච්ච මේ සද්ධාව වෙනස් නොවෙන්නට ඔබ වහන්සේ වග කියනවා නම් පොරොන්දු වෙනවා නම් මගේ දාණය පසුවට කල් තබා ගන්නම්. මෙහෙම ප්‍රකාශ කළාම මුගලන් මහරහතන් වහන්සේ කියනවා පින්වත ඔබ දැන්නු ඔය පොරොන්දු තුනෙන් දෙකක් ගැන මට ඇපෙන්නට පුළුවනි මේ දාන වස්තුන් විනාශ නොවෙන්නට ඔබේ ජීවිතේ විනාශ නොවෙන්නට ආරක්ෂා කර දෙන්නට පුළුවන් තුන්වෙනි පොරොන්දුවට වග කියන්නට මට පුළුවන් කමක් නැහැ තුන්වෙනි පොරොන්දුව වූ ඔබ තුල පහළ වෙච්ච සද්ධාව ආරක්ෂා කර ගැනීමේ වගකීම ඔබටයි පැවරී තිබෙන්නේ. ඔබ තුල පහළ වෙච්ච මේ සද්ධා චෛසිකේ වෙනස් නොවෙන්නට වග කියුත්තා ඒක ආරක්ෂා කරගත යුත්තා ඔබමයි වෙන කෙනෙකුට පුළුවන් කමක් නැහැ කියලා ප්‍රකාශ කළා. මේන් අපට පැහැදිලි වෙනවා පුතඥන උදවිය තුල පහළ වෙන සද්ධාවේ ස්වરૂපය. හයවෙනි සද්ධාව අධිගම සද්ධාවයි. ඒ අධිගම සද්ධාව කියන්නේ සෝවාන්, සකුදාගාමි, අනාගාමි, අරිහත් කියන සතර මාර්ග සතර ඵල සිත්වල පහළ වෙන සද්ධා චෛසිකය. මෙන්න මෙහෙම ඒ පුජ්‍යලයාගේ సంతානයේ තුල පහළ වෙන සද්ධාව ක්‍රමයෙන් සම්පසාදන සම්පක්කන්දන සද්ධාන ආගම ඕකප්පන එවනනම් අචල අධිගම කියන මේ අවස්ථාවලට පැමිණෙනවා. මුලින් ඇතිවෙච්ච මේ කුඩා සද්ධාව ඊ타මත්ම මහන්සියෙන් උත්සාහයෙන් ආරක්ෂා කරලා ඒක ක්‍රමයෙන් දියුණු කරගෙන ගිහින් අධිගම සද්ධාාවක් බවට පත් කර ගැනීමට අප උත්සාහවත් වෙන්නට ඕන කරනවා. සද්ධාව පින්වත්තුනි නිකන් පහළ වෙන්නේ නැහැ. කෙනෙකු තුල නිකම් සද්ධාව පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ රූපයක් දුටු පමණින්, වේරවහන්සේ නමක් දුටු පමණින්, බෝධින් වහන්සේ නමක් දුටු පමණින්, භික්ෂූන් වහන්සේ නමක් දුටු පමණින් කෙනෙකුට සද්ධාව පහළ වෙන්නේ නැහැ. සද්ධාව පහළ වීමට නම් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ මෙනෙහි කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් අසමසම ධර්ම කතාවෙන් ලෝකේ ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච උත්තමේ උන්වහන්සේගේ ධර්මය මෙබඳු ගුණයන්ගෙන් යුක්තයි උන්වහන්සේගේ අස්ථාරි පුජ්‍යල මහා සංඝ රත්නයේගෙන් මෙබඳු සේවයක් සිද්ධ වෙනවා කියලා ඒ තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කරන්නට ඕන කරනවා බුදුරජාණන් වහන්සේ දවසක් සත්‍යක පඬිවරයා සමග වාද කරමින් ඉන්න විට ඒ සත්‍යක පඬිවරයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කළා ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් ඔබ වහන්සේට වඳිනවා ගෞරව කරනවා පුද පූජා පවත්වනවා ඔබ වහන්සේ හඳුනගෙන සිටින්නේ කොහොමද ඔබ වහන්සේගෙන් මොනවද සිදුවන සේවය කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා බොහොම හොඳට පැහැදිලිව බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසේති තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති මෙන්න මේ ආකාරයෙන් පිළිතුරු දුන්නා බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ තනියම අනුන්ගේ මඟ පෙන්වීමක් ගුරුපදේශයක් නැතුව අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ ලෝකයාටත් ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස කරුණාවෙන් ධර්ම දේශනා කරනවය. සන්තෝෂෝ භගවා සමතාය ධම්මං දේසේති කෙලෙස් දුරු කරලා සාන්ත භාවයටපත් වුණු සාන්ත ස්වરૂපයටපත් වුණු තථාගතයන් වහන්සේ ලෝකයාටත් සාන්ත පුජ්‍යලයන් වනු පිණිස ධර්ම දේශනා කරනවය. දන්තෝසෝ භගවා ධමතාය ධම්මං දේසේති ඈ කන දිව නාසය ශරීරයේ මනස කියන මේ ඉඳුරන් හික්මවාගෙන ඉන්ද්‍රිය සංවරයෙන් ඉහළම තත්වයටපත් වුණු තථාගතයන් වහන්සේ ලෝකයාටත් ඒ ඉන්ද්‍රිය සංවරයක් දාන්ත පුජ්‍යලයන් වීම පිණිස ධර්ම දේශනා කරනවාය. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති කාම ඕග භව ඕග ditthි ඕග අවිජ්ජා ඕග යන සතර සැඩපහර වලින් මිදිලා නිවන් නැමැති අබේ පුරයට පැමිණුණු බුදුරජාණන් වහන්සේ ලෝකයාට සංසාර සාගරයෙන් එතර වෙලා නිවන් ලබා ගැනීම පිණිස ධර්ම දේශනා කරන අය පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති කෙලෙස් පිරිනිවීමෙන් සෝපාදිශේෂ පරිනිර්වාණ ධාතුවටපත් වුණු බුදුරජාණන් වහන්සේ ලෝකයාටත් කෙලෙස් පිරිනිවීමෙන් සෝපාදිශේෂ පරිනිර්වාණ ධාතුවටපත් වුණු පිණිස ධර්ම දේශනා කරනවා යනුවෙන් දේශනා කර වදාලා මේ දේශනාවන් පිළිබඳව සලකන විට බුදුරජාණන් වහන්සේ තුල සද්ධාව පහල කර ගන්නට ඒ ಗುಣ සිහි කරන විට සද්ධාව දියුණු කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ධර්මයේ ಗುಣ මෙනෙහි කරන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා ආලෝක වැනි ඡණ්ඩ යක්ෂයන් නාලාගිරි වැනි ධර්ම හස්තීන් අඟුලිමාල වැනි මිනිමරු හොරුන් සච්චක වැනි වාදකාර බමුණන් අම්බපාලි වැනි ගණිකාවන් නාලාගිරි වැනි ධර්ම හස්තීන් ආලවක වැනි ඡණ්ඩ යක්ෂයන් නන්දෝ පනන්ද වැනි නාගරාජයන් පොක්කරසාති කූටදන්ත වැනි මානීන් මද්ද බමුණන් මේ නොයෙක් කරාතිරන් වල ජීවිත ගත කරපු නොයෙක් අතර විහිදී ගිය සංකීර්ණ ජීවිත ගත කරපු අයට දහං අමාවෙන් සැනසී බුදු සිරිපතුල් බැති කඳුලෙන් නහවන්නට පුළුවන්කම ලැබුණේ බණ ඇසීම නිසායි ධර්මීය හේතු කොටගෙනයි. ඒ වගේම සංඝයාගේ ගුණ සීකරන්නට ඕන. අශෝක ධර්මාශෝකේකු බවට පත් වුණේ මුළු ලෝකයේම ධර්ම රාජ්‍යයක් ගොඩනැංවුවේ සුභ සාධක රාජ්‍යයක් විහිකලේ ධර්මිෂ්ඨ පාලනයක් ඇතිකලේ බණ ඇසීම නිසායි ධර්මීය ආශිර්වාදයේ නිසායි අවුරුදු 28ක් ඇතුළත ඉන්දියාව තුලම මුළු ඉන්දියාව තුලත් ආසියා අප්‍රිකා යුරෝප ආදී මහද්වීපවලත් බුද්ධාගම පතුරවලා ලෝක විස්තෘත ජාත්‍යන්තරික ආගමක් බවට පත් කරලා බුදුරජාණන් වහන්සේ නිවන් මඟ සඳහා දේශනා කරවදාළ ධර්මයක් රාජ්‍ය පාලනය සඳහා උපයෝගී කරගත්ත ශ්‍රේෂ්ඨ පාලකයෙකු බවට පත්ුනේ එතුමා ධර්මයේ නිසයි මේ සංඝයාගේ දර්ශනය නිසයි සංඝයාගේ දර්ශනය ලැබිච්ච නිසයි සත්‍යවැදි ඤග්ගෝධ සාමණේරයන් වහන්සේගේ දර්ශන සම්පත්තිය නිසා අශෝක්ගේ ජීවිතයේ විශාල පරිවර්තනයක් පෙරලියක් ඇති කරගන්නට පුළුවන්කම ලැබුණා. අස්සජී හාමුදුරන්ගේ උපනිෂේ දර්ශන සම්පත්තිය උපදිස්ස තරුණයාට නිවන් ලබා ගැනීමට ආධාර වුණා, උපකාර වුණා. ඒ නිසා බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන්ගේ ගුණ මෙනෙහි කරන විට සද්ධාව පහළ වෙනවා. ඒ සද්ධාව දියුණු කර ගැනීම බෞද්ධයෙකු තුළ ඇති කරගත යුතු උසස් ගුණාංගයක්. එවැනි කාරණය සීල සම්පදාවයි. හැමදෙනාම නිතර නිතර සීල සමාදානයේ යෙදෙනවා. බෞද්ධයෙකු ඕනෑම වැඩක් ආරම්භ කරන්නට ප්‍රථමයෙන් ජාතික කටයුත්තක් සමාජික කටයුත්තක් ආගමික කටයුත්තක් ආරම්භ කරන්නට ප්‍රථමයෙන් පන්සිල් සමාදන් වෙනවා බෞද්ධයාගේ නිත්‍ය සීලය පංච සීලයයි ඒතොර ගිහියෙකු පන්සිල් අටසිල් නවාංගු පොද සීලය ගිහිදස් සීලය ආදී මේ සීලයන් සමාදන් වෙනවා සීලය කියනකින් බලාපොරොත්තු වන්නේ හික්මීමක් හීලෑ කිරීමක් කය වචන ආජීවය කියන මේ කොටස් තුන සකස් කිරීමයි සීලයෙන් කරන්නේ සීලයෙන් කුජලයා සමාජයට ඔබින සමාජයට ගැළපෙන සමාජ නීති රීති ආරක්ෂා කරන විනීත හික්මුණු තැන්පත් කුජලයෙකු වාට පත් කිරීම සීලයෙන් කරනවා කොටින්ම කියනවා නම් පංච සීලය ආරක්ෂා කරනවා නම් මේ පංච සීල ප්‍රතිපත්තිය හැමදෙනාම අනුගමනය කරනවා නම් තමන්ගේ ජීවිතවලට සම්බන්ධ කරගෙන ඒක ආරක්ෂා කරනවා නම් අමුතුවෙන් නීති රීති අවශ්‍ය නැහැ. කුජලයා පාණ්ඩේ කිරීමට, රටක් පාණ්ඩේ කිරීමට ධර්මිෂ්ඨ මිනිසයන් වශයෙන් කොයිකා හටත් මානව භක්තියක්, මානව දයාවක් ඇති කරගෙන සහනශීලී ජීවිත ගත කරන්නට හැම දිනාටම පුළුවන්කම ලැබෙනවා. ප්‍රියමනාපව සමානාත්මතා ධර්මයේ දියුණු කරගෙන ඕනුන් අතර සමගිය සමාදානයේ දියුණු කරගෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් ඇති කරගෙන සැකයෙන් බියෙන් දුරව ප්‍රියමනාපව සතුටින් වාසය කරන්නට පුළුවන්කම ලැබෙනවා. පන්සිල් වල එක එක ශික්ෂාපදයන් දිහා බලන්න සත්ව ඝාතනයෙන් වෙන් වෙනවා නම් තිරිසන් ආදී සතුන් ඝාතනය කිරීම පමණක් නෙවෙයි මිනිසයන් මිනිසුන්ගේ ජීවිත විනාශ කිරීම අද තිරිසනුන්ගේ ජීවිත විනාශ කිරීම තරම්වත් ලොකු දෙයක් හැටියට සැලකන්නේ නැති තත්ත්වයක් උදා වී තිබෙනවා. ප්‍රාණඝාතය කිව්වහම තිරිසන් සතුන්ගේ ජීවිත තුරන් කිරීම පමණක් නෙවෙයි, මිනිස්යන්ගේ ජීවිත තුරන් කිරීමත් අයත් වෙනවා. මේ පිළිවෙලේ සත්ත්ව හිංසාවෙන්, සත්ත්ව ඝාතනයෙන් වෙන් වෙනවා නම්, එවැගේම දෙවන ශික්ෂාපදයේ අනුන්ගේ දේ කඩා වඩා ගැනීම සොරකම් කිරීම, මං පැහැරීම, මං කොල්ල කෑම කියන මේවායින් වෙන් වෙනවා නම් කාටත් සැනසille ජීවත් වෙන්නට පුළුවන්. අද මහා මාර්ගයේ ගමන් කරන්නට බෑ. ඒ වගේම ගියක වත්තක පිටියක තියෙන Tamanගේ යන්යන් දේවල් ආරක්ෂා කරගන්නට පුළුවන් කමක් නැහැ. Tamanගේ නිවෙස්වල තියෙන බඩු බාහිර රැක ගන්නට බැරි තත්ත්වයක් ඇති වී තිබෙනවා. වත්ත පිටියේ තිබෙන බවභෝගද විනාශ කර විනාශ කරනවා හොරින් ගන්නවා පැහැර ගන්නවා මේ පිළිවෙලේ තත්වයක් ඇති වී තිබෙනවා තනියම යම් කෙනෙකුට තමන්ගේ අතේ කරේ ආභරණ පළඳගෙන මිල මුදල් ඇතිව ගමන් කරන්නට බැරි තත්වයක් උදා වී තිබෙනවා මෙන්න මේ පිළිවෙලට යම් කෙනෙක් මේ දෙවෙනි ශික්ෂාපදේ ආරක්ෂා කරනවා නම් හැම දිනාටම සැකයෙන් බියෙන් තොරව වාසය කරන්නට පුළුවන් තුන්වෙනි ශික්ෂාපදය දුරාචාරයෙන් වෙන් වෙනවා නම් ඒ දුසිරිත් වලින් වෙන් වෙනවා නම් හැමදෙනා අතරම හොඳ ගුණ ධර්ම දියුණු වෙනවා සදාචාර සම්පන්න ධර්මිෂ්ඨ සමාජයක් පහසුවෙන් ගොඩනගන්නට පුළුවන්කම ලැබෙනවා වාසනාවන්ත නිරෝගී සම්පන්න පුරවැසි ජනතාවක් බිහි වෙනවා ඒ නිසා හතරවෙනි ශික්ෂා පදය බොරුව ඒ බොරුවෙන් වැළකෙනවා නම් බොරු කීමෙන් වැළකෙනවා නම් හැමදෙනා අතරම විශ්වාසය දියුණු වෙනවා සමගිය සමාදානය පැතිරෙනවා සතුටෙන් සාමයෙන් එක පවුලක උදවිය වගේ සහෝදරත්වයෙන් ජීවත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. පස්වෙනි ශික්ෂාපදයේ අද ඉහවහා ගිහින් තිබෙනවා මිනිසාගේ පිරිහීම පරිහානිය සම්පූර්ණයෙන්ම අද ඇති වී තිබෙන්නේ සුරාපානයේ නිසා පොඩි ළමයාගේ ඉඳලා මහල්ලා දක්වාමද සීමාව ඉක්මවා ගිය මද්යපානයට පෙළඹීම නිසා විශාල පිරිහීමක් ජීවිත අකාලේ නැති වී යෑමක් අද ඇති වී තිබෙනවා එනිසා මේ ශික්ෂාපද පහ පංචශීලය හොඳින් ආරක්ෂා කරනවා නම් හොඳ මිනිසුන් වශයෙන් ජීවත් වෙන්නට පුළුවන්. ඒ වගේම පින්වතුනි මේ සීලයෙන් ওই ශික්ෂාපද ආරක්ෂා කරනා වගේම ඒ සීලයෙන් පෙන්නන ආචාර සීල දැන් ওই චාරිත්‍ර වාරිත්‍ර කියලා සීලයක්. චාරිත්‍ර සීලය කියන්නේ ආරක්ෂා කළ යුතු, පිරිය යුතු, රැකිය යුතු ගුණ වාරිත්‍ය කියන්නේ වැලකිය යුතු තමන්ගේ පිරිහීමට තමන් අවට සිටින ලෝකයාගේ පිරිහීමට සමාජයේ පිරිහීමට හේතු වන දේවලින් ඉවත් වීමයි. දැන් බලන්න අපි අපේ නොසැලකිල්ල නිසා කොතරම් අපින් වැරදි සිදු වෙනවද කියලා. අපි යම්කිසි ස්ථානයක වාසය කරන විට ඒ ස්ථානයේ ගෞරවයේ ඒ ස්ථානයේ ආරක්ෂාව ඇතිවන ආකාරයට අපි හැසිරෙන්නට දැනගන්නට ඕන. මහා මාර්ගයේ ගමන් කරන විට එතනත් මේ මහා මාර්ගයේ ගමන් කරන අවස්ථාවේදී නීති රීති ආරක්ෂා කරනවා නම් මාර්ග නීති රීති ආරක්ෂා කරනවා නම් අනුන්ට කරදරයක් හිිරයක් නොන ආකාරයට තමන් ගමන් කරනවා නම් ඒකත් සීලයක්. පාසලේ ඉගෙන ගන්න ශිෂ්‍යයා පාසලේදී විනීතව හැසිරෙනවා නම් ගුරුවරයන්ට ගෞරව කරමින් අනිත් ශිෂ්‍ය පිරිස කෙරෙහි සහෝදරත්වයෙන් වාසය කරනවා නම් එතනට හානියක් නොන හැටියට අගෞරවයක් නොන හැටියට පිළිපදිනවා නම් ඒකත් සීලයක්. මහා මාර්ගයේ යම්කිසි රථ වාහනයක පොදු පොදුවේ මහජනයාගේ ප්‍රයෝජනය සඳහා තිබෙන ඒ වාහනවල ගමන් කරන විට එතෙන්දී අනිත් අයට හිරිහැරයක් කරදරයක් නොවන හැටියට එතෙන්දී ගමන් කරනවා නම් විනීතව හැසිරෙනවා නම් ඒකත් සීලයක්. උන් ওই පීවලට අප විසින් ආරක්ෂා කළ යුතු එදිනදා ජීවිතයට සම්බන්ධ කරලා රැකිය යුතු ගුණධර්ම සමූහයක් තිබෙනවා. චාරිත්‍ර ධර්ම සමූහයක් තිබෙනවා. ඒ වගේම වැළකී යුතු ධර්ම සමූහයක් තියෙනවා. ඒවෙන් වැළකින්නට ඒ වගේම ආරක්ෂා කළ යුතු හොඳ ප්‍රතිපත්ති පුරන්නට උත්සාහවත් වෙනවා නම්